ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ රදාවඩුන්න ඉඹුල්ගස් ඕවිත චිත්ත විවේකාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමන්තා චක්කවාලේසු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 චත්තාරෝ මේ භික්ඛවේ මහා පදේසේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමිති එවං භන්තේ තිතේකෝ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒ තද වූචති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනේ අද ධර්ම දේශනාවට මාතෘකා කරන්න දුනේ දීගනිකායේ විශේෂ සූත්‍රයක එන සූත්‍ර පාඨයක්. ඉතින් මේ කාරණාව අද මේ සමාජයට බොහොම වටිනවා. සාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ මේ හැම බුද්ධ වචනයක්ම අපට අත්තරින්න පුළුවන්කමක් නැහැ. සබ්බං කාය කම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං සබ්බං වචී කම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං. බලන්නේ සාන්තනායක බුදුරජාණන් වහන්සේගේ හැසිරීම. සබ්බං සියලුම කාය කර්ම ඥානයේ පෙරදරිවමයි තලෝකාග්‍රු භාගතුන් වහන්සේ පවතින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ යම් තැනක නැවතුණා නම් යම් තැනක වැඩියානම් මේ හැම ගමනක්ම නුවණින් ස්පර්ශ වෙලාමයි සිද්ධ වෙලා තියෙන්නේ. සබ්බං කායකම්මං සියලු කායික කර්ම බුදුරජාණන් වහන්සේ නුවණින් තොර වෙච්ච නුවණ මෙහෙවපු නැති කිසිදු කායික කර්මයක් නැත. වහන්සේගේ සියලුම කාය කර්ම නුවණ පෙරදැරිවම පවතින්නේ දුනා. සබ්බම් මනෝ කම්මඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං. ඒ වාගතුන් වහන්සේ සියලුම මනෝ කර්ම ඥානයේ පෙරදර කරගෙන සිහියෙන් යුක්තව නුවණ ස්පර්ශ වෙමින්මයි පවතින්නේ දුනේ. එතකොට පිඟුතුනි තථාගතයන්න් වහන්සේගේ හැම වචනයක්ම හැම අක්ෂරයක්ම විශේෂයෙන් නුවණින් එක්හස් වෙලාමයි මේ ලෝකයට පාතුරු භූත වුනේ, නිෂ්පන්න වුනේ, එක්හස් වුනේ, දේශනා වුනේ, තබන්නේ දුනේ, විවරණය කරන්නේ දුනේ. එහෙමනම් ඒ වාග්යතුන් වහන්සේගේ හැම බුද්ධ වචනයක්ම අපි සැලකිලිමත් වෙන්න ඕන. කිසි පැත්තකට අහු වෙන්නේ නැහැ. පැත්ත මෙනෙහි කරලා බලන්න. සරුවත් මහා රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට එක්කාස් වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විශේෂ ගුණයක් කියනවා අනේ ස්වාමීනි මං සාන්තිනායක බුදුරජාණන් වහන්සේට පැහැදුනා. අතිශයින්ම ප්‍රසාදයක් තියෙනම් මමායනයක් තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ මගේ මයි ඒ භාගතුන් වහන්සේගේ ගුණයට වැඩි තරම් ගුණයක් ඒ ගුණයට කෙසඟක් දශමයක් වැඩි වෙච්ච ගුණයක් පවත්වන්න සමර්ථ කෙනෙක් තු ලෝකේම අතීතේත් නෑ අනාගතේත් නෑ වර්තමානෙත් නැහැ. ඒට සමාන ගුණ තියෙන්න පුළුවන්. ඊට වැඩි තරම් ගුණයක් තිබෙන්නා වූ කිසි කෙනෙක් මෙතුන් ලෝක ධාතුවෙම නෑ කියලා තථාගතයන්න් වහන්සේ කෙරෙහි පැහැදීමක් තිබ්බා කියලා දැනුවත් කරනවා ඒ දනුදීමෙන් පසුව නැවත දනුන් දෙනවා ස්වාමීනි මම පිරුණම් පාන්නයි සෝදානම. සාන්තනායක බුදුරජාණන් වහන්සේගෙන් අපට අවසර ලැබේවා කියලා මේ පිරිණිවීම ගැන දැනුවත් කරන්න දුනා. ඉතින් පින්වතුනි බලන්න. දැන් මේවා මේ සුළුපටු කාරණා නෙවෙයි. හා හොඳයි සාරිපුත්තේ එහෙමනම් ඔබ පිරිණුවම් පාන්න. මෙහෙම කිව්වා නම් මේ සමාජයේ ප්‍රශ්න මතු කරන්නේ නැද්ද? සමහර වෙලාවට අනිතීරිතික ඇත්තෝ. නැත්තම් මේ බුද්ධ ශාසනයේ ඉන්න පිරිස ප්‍රශ්න මතු කරાવી තලෝකාග්‍රු භාගතුන් වහන්සේ මරණය වර්ණනා කරා. මරණයට අනුශාසනා කරා මරණයට කැමැත්ත ප්‍රකාශ කරා. එනිසා සරු ස්වාමින් වහන්සේ පිරුණාම් පාද්දී හා සාරිපුත්තේ පිරුණාම් පාන්න කියලා අවසර දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේලා මරණය වර්ණනා කරනවා නම් අපි මැරුණාම මොකද? ඒ මරණය ඉක්මන් කරගත්තා මොකද? අපි විසින්ම ඒ මරණය සිද්ධ කරගත්තා මොකද කියලා මේ මරණ වන්නනාව ගැන බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න පුළුවන්. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්නා නම් සාරිපුත්තේ එයි ඉච්චරික්මන් වෙන්නේ ලෝකයට ශාසනයට වැඩ පිණිස ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්නා නම් ඒ පිරිසම ගරිහා කරාවි. ඒ පිරිසම දොස් කියාවි. ඒ පිරිසම බඳීවි. බුදුරජාණන් වහන්සේ භවයේ වර්ණනා කරනවා. භවයේ පැවැත්ම හොඳයි කියනවා. භවයේ විසීම ප්‍රශංසා කරනවා. භවයේ රඳින්න භවයේ වර්ණනා කරනවා කියලා දොස් කියාවි. බලන්න මේ වගේ තැනකදී දෙන උත්තරේ මොනවද? මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේත් බුදුරජාණන් වහන්සේව සම්මුඛ වෙලා ඒ මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේත් මේ විදිහටම ආරාධනා කරලා දැනුම් දුන්න ස්වාමීනි පිරිනුවම් පාන්න අවසරයි. එතේ වෙලාවේ ඒ පිරිනුවම් පෑමට අවසරය ගනිද්දී බුදුරජාණන් වහන්සේ බුද්ධ මාතාවට දැනුම් දෙන්න දුනේ බුදු වවුනේ බුදුරජාණන් වහන්සේගේ එක්හාසුවක් අවවාදයක් කලවමක් එකදු වචනයකවත් අනුග්‍රහයක් නැතුවම ඔබතුමියම නේද ආයු සංස්කරණය අත්තරේ ඔබතුමියම නේද මේ කාල පරිච්ඡේදයේදී පිරිනුවම් පානවා කියලා තීරණය කරගන්න යුතුනේ. ඉතිරි ටිකත් ඔබම තීරණය කරගන්න. කොච්චර ලස්සනට ඒ ප්‍රශ්නේ විසඳුවාද? සමහර වෙලාවට අද මේ ආනන්තර පාප කර්ම සිදුවෙන හේතු මේ වගේ නිර්මාණය වෙනවා. පැත්තම නීකලා බලන්න. තමන්ගේ අප්පච්චි, තමන්ගේ අම්මා රෝහල්ගත කරනවා අසනීපෙන් බේරගන්න. වෛද්‍ය නිර්දේශ එන්න පුළුවන්. අම්මව බේරගන්න බෑ. යප්පච්චිව බේරගන්න බෑ කියලා. එහෙම නිර්දේශ ඇවිල්ලා දරුවෝ කැමති නම් අපි මේ මැෂින් ගලවන්නම් කියලා දරුවන්ගේ කැමැත්ත ඉල්ලා සිටීවි. එතනදී පැත්ත පරිස්සම් වෙන්න හොඳ නැද්ද? පැත්ත මේ සම්බන්ධයෙන් දැනගෙන ඉන්න ඕනේ නේද? බුදුරජාණන් වහන්සේගෙන් සුළු මව ගෝතමීන් වහන්සේ ආරාධනා කරනවා ස්වාමීන් අවසර දෙන්න අපට පිරිනිවීම පිණිස. නමුත් බුදුරජාණන් වහන්සේ හා කිව්වේ නැහැ. හොඳයි බුදු මවුනේ පිරිනම් පාන කිව්වේ නැහැ. එතන මේ ප්‍රශ්නේ විසඳන්නේ ඔබම ඉතිරි කටයුතු තීරණය කරන්න. ඉතින් මේ සරුව ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උත්තරයක් දෙනවා. සරුව ස්වාමීන් වහන්සේ දනුන් දෙන්නේ ස්වාමීනි මං පිරිනම් පාන්නයි සෝදානම පිරිනම් පාන්න මට අවසරයි කියලා ඉල්ලා සිටින්නේ. ඒ වෙලාවේ හා හොඳයි පිරිනම් පාන්න කිව්වොත් මරණය වර්ණනා කරා වෙනවා. සාරිපුත්තේ තව ටික කාලයක් ඉන්න කිව්වොත් භවේ වර්ණනා කරා වෙනවා. මේ දෙකම නැති වෙන්න බුදුරජාණන් වහන්සේ සරු ස්වාමීන් වහන්සේට දැනුම් දෙනවා සාරිපුත්තේ ඔබ කොහෙද පිරිනුවම් පාන්නේ බලන්න බුදු කෙනෙක්ගේ වචන මොනතරම් නිවැරදිද? සාරිපුත්තය ඔබ කොතනදීද පිරිනුවම් පාන්නේ? භවය වර්ණනා කරෙත් නෑ, මරණය වර්ණනා කරෙත් නෑ. ඒ අයිතිය සරියු ස්වාමීන් වහන්සේට ලැබලා දුන්නා. ඒ අයිතිය ලැබලා දෙලා විමසීමක් කරා ඔබ තීරණය කරේ කොතන පිරිනුවම් පාන්නද කියලා. මෙන්න මේ වගේ මේ භාගතුන් වහන්සේලා කිසි පැත්තකට එක්කාසු නොවෙන්න. කිසි කෙනෙක්ට චෝදනාවක් නැති වෙන්න අතිශයින්ම නිවැරදි විදියට අතිශයින්ම පිරිසුදු විදියට තමයි උන්වහන්සේලා මේ ශාසනය ස්ථාපිත කරන්න දුනේ පවත්වන්න දුනේ ඒ දීර්ඝ කාලයක් පවතන වැඩ පිළිලක් හදන්න දුනේ සමහර ධර්ම දේශනා භාගතුන් වහන්සේ ත්‍රිවිධ කාලයේටම අන්තර්ගත වෙන විදිහට දේශනා කරලා තියෙනවා හැබැයි මම මේ මාතෘකා කරපු සූත්‍ර පාඨයේ සඳහන් මේ කොටස නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයට අයිති එකක් නෙවෙයි. මේක බැලූ බැල්මට පෙනෙනවා දවසක තලෝකාග්‍ර භාගතුන් වහන්සේ පිරිනුවම් පානවා. ඒ පිරිනුවම් පෑව දවසට භික්ෂූන් වහන්සේලාට මේ ධර්මයේ තෝරගන්න, මේ ධර්මයේ විසඳ ගන්න, මේ ධර්මයේ බේරුම් කරගන්න, මේ ධර්මයේ සත්‍යතාවය, මේ ධර්මයේ විශේෂතාවය, මේ ධර්මයේ ස්ථිරභාවය ලකුණු කරගන්න දේශනා කරපු සූත්‍රයක්. අද මේ සමාජය තුළ ලොකු ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ගැටලුව තමයි ඔයත්තෝ විශේෂයෙන් මේ බෞද්ධ පිරිස ස්වාමින් වහන්සේලා පවා යම්කිසි අසරණ වෙච්ච ස්වභාවයක් තියෙනවා. හිතාගන්න බැරි ස්වභාවයට පත්වෙච්ච ගතියක් තියෙනවා. ඒ මේ සමාජයේ සම්බන්ධයෙන්. මේ සමාජයේ භික්ෂූන් වහන්සේලාගේ දක්ෂතාවය විවිධ පිරිස් ප්‍රයෝජනයට අරගෙන ඒ ප්‍රයෝජනයට ගැනීම තුළ එක මතයක් පෙනෙන්නේ නැහැ. ඒක තමයි සාසනික නිදහස. සමහර වෙලාවට මේ බස්සිමියන්ගේ සංගමය එකම මතයක ඉඳලා ඇත්ත වර්ජනය කළොත් වර්ජනය කරනවා නැත්තන් නැහැ. ඒ වගේම මේ ගිහි ඇත්තුන්ගේ සමහර සංවිධාන තියෙනවා. ඒ සංවිධාන විවිධ විවිධ අදහස් තේන්න පුළුවන්. හැබැයි එයත් පොදුවේ තීන්දුවක් ගත්තොත් ඒ පොදු තීන්දුවට ගරු කරවමින් ඒ පොදු තීන්දුවේ පිහිටමෙන් ඒවගේ රැඳිලා එයත් පොදුවේ ඉන්නවා. නමුත් මේ ස්වාමීන් වහන්සේලා දෙස විමර්ශනය කරද්දී බලද්දී සමහර වෙලාවට එක ස්වාමීන් වහන්සේ නමක් මේක හොඳ නෑ කියද්දී අනිත් ස්වාමීන් වහන්සේ අනිත් පැත්තෙන් ඉඳලා කියන මේක හොඳයි කියලා. එතකොට ඒ ස්වාමින් වහන්සේලා දෙනමටම විරුද්ධව තව ස්වාමින් වහන්සේ නමක් වෙන අදහසක් පළ කරනවා. මින් මේවත් එක්ක සමහර සැදැහැතියන්ට ආකූල භාවයක් ව්‍යාකූල භාවයක් අසරණ භාවයක් එක්කාස වෙනවා. ඒකට සහය දෙන්නත් බෑ සහය නොදීන්නත් බෑ. ඒක පිළිගන්නත් බෑ ඒක ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒක ප්‍රතික්ෂේප කරොත් අනිත් හාමුදුරුවන්ට පහර වදිනවා ඒක පිළිගත්තොත් මේ හාමුදුරුවන්ට පහර වදිනවා. මේ කාරණා තේරෙනවා. පැත්තමනී කරලා බලන්න. මේ සමාජයේ ගිහි ඇත්තෝ රට පාලනය කරගන්න පක්ෂ හදාගෙන තියෙනවා. ඒ පක්ෂ එක්කාසු කරන ඒ පක්ෂයන්ගේ පැවැත්ම තිර කරගන්න ස්වාමින් වහන්සේලා යොදාගත්ත ගතියක් ස්වාමින් වහන්සේලා යෙදිච්ච ගතියක් තියෙනවා. මෙන්න මේවත් එක්ක භික්ෂූන් මේ ස්වාමීන් වහන්සේලා පොදුභාවයට හානියක් වෙලා තියෙනවා. ඉතින් පෞද්ගලික හානි අපට ප්‍රශ්නයක් නෑ. මේ සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි හොඳින් තේරුම් ගනිමු. සාන්තිනායක බුදුරජාණන් වහන්සේ නිදහසේ විවේකීව වැඩ ඉන්න වෙලාවක උන්වහන්සේ ඒ හුදකලාව නිදහස් ප්‍රයෝජනයට අරගෙන යම් චින්තනයක් පවත්වන්න දුනා මේ ලෝකේ ධර්මකාමීව රජ කෙනෙක්ට රාජ්‍යය පවත්වන්න පුළුවන්ද කියලා. එහෙම මෙනෙහි කරද්දී මාර දිව්‍ය පුත්‍රයා ඒ මොහොතේම තලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ සම්මුඛ වෙනවා. සම්මුඛ වෙලා ආරාධනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පුළුවන්. වහන්සේ සතර ඊර්ධිපාද ධර්ම වඩාගෙන තියෙන්නේ. සතර ඊර්ධිපාද ධර්ම වඩාගත් වහන්සේ හිතුවොත් මේ හිමාල පර්වතයේ රත්තරන් වෙන්න අනිවාර්යෙන්ම මේ හිමාල පර්වතය රත්තරන් වෙනවා. වහන්සේට පුළුවන් ධර්මකාමීව මේ රාජ්‍ය පරිපාලනය කරන්න. ඉතින් එතනදී තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ මෙනෙහි කරනවා ඒ මාර දිව්‍ය පුත්‍රයා කියන කතාව ඇත්ත. නමුත් එහෙම ධර්මකාමීව රාජ්‍ය පාලනය කරන්න බැරි ස්වභාවයේ තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දකිනවා. එතකොට මේ කාරණාව මෙනෙහි කරගන්න ඔයත්ෝ එක තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විත රජ කෙනෙක් ධර්මකාමීව රාජ්‍ය පාලනය කරනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ දකිනවා රාජ්‍යයක් ධර්මකාමීව ගෙනියන්න බෑ. ඇයි මේ? ඒක තමයි කාලයේ ස්වභාවය. ඒ සක්විත රජ කෙනෙක් පහළ වෙන කාල පරිච්ඡේදයේ මිනිස්සු ප්‍රകൃතියම හොරකම් කරන්නේ නැහැ. මිනිස්සු ප්‍රകൃතියම බොරු කියන්නේ නැහැ. මිනිස්සු ප්‍රകൃතියම කාමයේ වරදව හැසිරෙන්නේ නැහැ. මිනිස්සු ප්‍රകൃතියෙම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. එතේ ඒ කාල පරිච්ඡේදයේ හරිම ලේසි ඒ රාජ්‍යය පරිපාලනය කරන්න මිනිස්සුන්ගේ පින උපරිමයට එක්හස් වෙලා තියෙන්නේ. ඒ පින එක්හස් වෙච්ච කාල පරිච්ඡේදයේ ඒ පුණ්‍යවන්ත කාල පරිච්ඡේදයක තමයි සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ. හැබැයි විමර්ශනය කරද්දී පෙනෙනවා ඇත්තටම සක්විති රජ කෙනෙක් පහළ නොවුනත් ඒ පරිච්ඡේදය නැත්නම් කාලයේ ධර්මකාමී. එතකොට ඒ සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ ඒ නාමිකව මිනිස්සුන්ට අනුශාසනා කරමින් අතිශේම දෙවිපුරයක සැප වින්දනය කරන්න. ඉතින් ඒ කාල පරිච්ඡේදයේ ඒ රජුරෝ මිය ගියාම චෛත්‍යයක් හදන්න කියනවා වඳින පුදන කෙනෙක්ට සුගති පරායන ස්වභාවයත් ඒ වගේම ඒ සක්විති රජුරුවොත් සුගතයේ උප්පත්තිලාභයේ සිදු කර ගන්න ස්වභාවයක් දේශනා කරන්න දුනා. ඒක ඒ කාලේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේත වර්ෂාරෝ 2500කට ඈත අතීතයේදී ඒ පරිසරය තුල ඒ මිනිස් සමාගම තුල ඒ රාජ්‍ය තුල ධර්මකාමීව රාජ්‍යයක් ගෙන යන්න පුළුවන්ද කියලා තමයි දැක්කේ. එතකොට මේත වර්ෂාරෝ 2500කට ඈත අතීතයේ ඒ මිනිස් සමාගම තුල සාන්තනායක බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරද්දී සතරීදිපාද ධර්ම වඩාගත්ත බුදුරජාණන් වහන්සේ හිතුවොත් හිමාලයේ පවා රත්තරං වෙනවා කියන මෙන්න මේ න්‍යාය තුලත් ඒ කාල පරිච්ඡේදයේදී ධර්මකාමී කෙනෙක්ට රාජ්‍යයක් ගෙන යන්න බැරි ස්වභාවය දැකගත්තා. ඒකට හේතුව ඒ මිනිස්සු ධර්මයට එක්කාසු වෙන ගතියක් නැති නිසා. ඒ කාල පරිච්ඡේදයේ මිනිස් වයස අවුරුදු 120 නිසා. ඒ කාල පරිච්ඡේදයේ බොහොම දුෂ්කර නිසා. ඉතින් මේ කාරණා තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ එතනදී ඒ ධර්මකාමියව ගෙනියන්න බෑ කිව්වේ ඒ කාලේ. නමුත් පුණ්‍යවන්ත කාලවලදී අතිශයම සොඳුරු කාල පරිච්ඡේදවලදී ආවුස දීර්ඝ කාලයක් තියෙන කාලයේදී ධර්මකාමීව උක්ෘෂ්ඨ විදියට රාජ්‍ය ගෙනියන්න පුළුවන් සුගති පරායන වෙන්නත් පුළුවන්. එතකොට ඒ පිරිහෙන කාලය දැන් මේ වෙද්දී ඔයත් පරීක්ෂා කරලා බලන්න. කොළඹ නගරය ඔයත්ෝ ටිකක් විමර්ශනය කරලා බලන්න. අතිශයින් සොඳුරු ගොඩනැගිලි ඉදිවෙනවා. ඒවා සමහර වෙලාවට හෝටල් වෙන්න පුළුව. එදේ මන්දිර තුළින් එහෙම නැත්නම් ඒ දියුණුව තුළින් ඒ භෞතික පැත්තේ සංවර්ධනය වන ස්වභාවය තුළින් ඔයත්ෝ ඒව ඇතුලේ රහතන් වහන්සේලා නිර්මාණය වෙයි කියලා විශ්වාස කරනවාද? ඒ ගොඩනැගිලි තුලින් ඒ ගොඩනැගිලි වල ව්‍යාපෘති වල නියැලෙන පිරිස් තුලින් මහා ධර්මකාමී පිරිස් නිර්මාණය වේ කියලා විශ්වාස කරනවාද? ඒක වෙන්නේ නැහැ. ඉතින් මේවට අපි බොරුවට කෑ ගැහවට වැඩක් නැහැ. මේ ස්වාමින් වහන්සේලා ශාසනික කැක්කුමක් තියෙන පිරිසක්. ඒකට වටිනකමක් තියෙන්න ඕන මේ ශාසනය පවතින්න. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනය පවත්වන්න මහා බෝසතාණන් වහන්සේ බල්ලෙක් සමග නපුරු වේශයක් මවාගෙන ඒ මිනිස් සමාගමට ඇවිල්ලා ඒ බලූගේ බිරුම බීතිය සන්ත්‍රාසය තැතිගන්වන සමාජයක පෙරණමිති පෙන්වලා ඒ සමාජය ධර්මකාමීව ඉදිරියට ගෙනෙන වැඩපිළිවෙලක් හොදන්න දුනා. ඔයත් වහලා ඇති. අපි net fm ගාන විදල ඔස්සේම මාළු කන්දක් ගොඩ ගහලා මේ බලුවට කන්න දීලත් ඒ බලුවගේ බඩගින්න නිමා නොවිච්ච නිසා මිනිස්සු බයට පත්වලා මේ ශාසනික ප්‍රතිපත්තියට එක්කාස වෙච්ච විදිහ දේශනා කරන්න දුනා. ඒවා මෙනෙහි කරගන්න. ඉතින් පිංගුතුනි මෙන්න මේ වගේ මේ ශාසනය පවත්වන්න යම් කිසි වෑයමක් ධර්මකාමී උත්සාහයක් ගැනීම වැරද්දක් නෙවෙයි. ඒක යුතුයකමක්මයි. හැබැයි මේ සමාජය නිර්මාණය කරන පිළිවෙල හොඳ නැහැ. අපි විශේෂයෙන් ආරාධනා කරනවා දේශපාලන ඇත්තන්ට අනේ මේ බුද්ධ ශාසනයේ ඉන්න ස්වාමින් වහන්සේලා යොදා ගන්න එපා. ඔයත්තුන්ගේ ඒ ලෞකික අරමුණු සාස්සාත් කරගන්න. මොකද ඔයත්තුන්ට ඒවට ඕන තරම් ත්‍රිස්වා ගන්න පුළුවන්. මේ මහානකම කරන්න බොහොම අමාරුවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් බුද්ධ ශාසනයට එක්කාසු කරගන්නවානේ. ඉතින් චූටි කාලේ බෝධි පූජාව පුරුදු කරලා බුද්ධ වන්දනාව පුරුදු කරලා වත පිළිවෙත පුරුදු කරලා උපාධ්‍යාරන් වහන්සේගේ වත ආචාරීන් වහන්සේගේ වත ඒ වගේම බුද්ධ මන්දිරයේ වත චෛත්‍යයේ වත සේනාසනයේ වත මේ හැමදේම ඒ පොඩි ස්වාමින් වහන්සේලාට හරිම අමාරුවෙන් තමයි ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා පුරුදු පුහුණු කරන්නේ. එයත්තුන්ගේ ඒ කුදු මහත් කටයුතු හැමදේම සම්පාදනය කරලා දෙන්නේ අපච්චි කෙනෙක් වගේ ඒ නායක ස්වාමීන් වහන්සේලාමයි සමහර වෙලාවට මේ පොඩි නමක්ට කොකුපණු රෝගේ හැදිලා එහෙම නැත්නම් ඒ පණු අමාරුවේ හැදිලා දඟලද්දී ඒ ආචාර්යින් වහන්සේලා ඒවා බලලා ඒ කැතකුණු සුද්ධ කරලා අම්මෙක් කරනවා වගේ තාත්තෙක් කරනවා වගේ වැඩ කටයුතු සිදු කරනවා ඉතින් ඇත්තොන්ට උගන්වනවා. උගන්වලා තිරිවෙන් යන කාලේ ඒ ස්වාමීන් වහන්සේලා බාරි ඉන්නවා. උසස් පෙළ කරන කාලේ ස්වාමීන් වහන්සේලා බාරි ඉන්නවා. එතනින් පස්සේ විශ්වවිද්‍යාලයට එක්කාසු වෙනවා. ඒ විශ්වවිද්‍යාලයට එක්කාසු වීම සමග අර නායක ස්වාමින් වහන්සේගේ උපාධ්‍යාය කියන නාමය වෙනස් කරනවනේ. වෙනස් කරලා එතනින් පස්සේ විමසන්නේ උඹලා කොන්නේ කැපේ කවුද? බාබර වෙනවා. අර පොඩි හාමුදුරුව මහාන කරපු නැත්නම් ඒ ගිහි දරුවාව මහාන කරපේ උපාධ්‍යානන් වහන්සේ ආචාර්යින් වහන්සේ අතරින් පස්සේ විශ්වවිද්‍යාලයේදී හඳුන්වන්නේ බාබර් කෙනෙක් විදිහට කොන්නේ කපපු කෙනා. ඇහිනේ. මෙහෙම එක්කාසු කරන්න ඕනද බොහොම අමාරුවෙන්. නිර්මාණය කරපේ භික්ෂු ජීවිතය දේශපාලන න්‍යාය පත්‍ර නිසා අබල දුබල කරලා දානවනේ හෙට පස්සේ පුදුමාකාර විස ඒ අහිංසක භික්ෂු ආත්මයට එක්කාසු කරලා මහා රැඩිකල් චරිතයක්, මහා දඩබ්බර චරිතයක්, මහා අන්තවාදී චරිතයක් නිර්මාණය කරනවා. ඉතින් මෙන්න මේ ක්‍රමේ නිසා ශාසනයට යම් හානිකර තත්ත්ව උදා වෙලා තියෙනවා. ඒ වගේම ඒ වගේන් මේ බාහිර දැනුම හදාගෙන යන ගමන සමහර වෙලාවට තේරෙනවා මේ රට යන පිළිවෙල හොඳ නෑ කියලා. එදේ දකින්න එක වටිනවා. විශේෂයෙන් ස්වාමින් වහන්සේලා සන්තකයේ තියෙන ආධ්‍යාත්මික ඉලක්ක ආධ්‍යාත්මික අරමුණු. ඒ ආධ්‍යාත්මික අරමුණුත් එක්ක එක්කාස වෙච්ච කරුණාකාරණාවලට මේ භික්ෂුන් වහන්සේලා මහා සංඝරත්නය මැදිහත් වෙනවා. ඒ දේශපාලනඥයෝ දේශපාලන කරන පිරිස් සමග මේ මහා සංඝරත්නයට බෙදා ගන්න බැරි ප්‍රශ්නයක් නේ. ඔයත් උන්ට තියෙන ලෞකික අරමුණු මහා සංගරත්නයට තියෙන්නේ ලෝකෝත්තර අරමුණු. ඒ ලෝකෝත්තර අරමුණු වලට හානි කරන ජාතිව ඇත්තු අතින් සිද්ධ වෙනවනං ඒවා මහා සංගරත්නය විවේචනය කරනවා. ඒ මොකද ඔයත්තෝ කොහොමද දියුණු වෙන්නේ කොහොමද සල්ලි හම්බ කරගන්නේ කොහොමද තමාගේ පැවැත්ම හදාගන්නේ කොහොමද තමාගේ බලය රඳවගන්න කියන මෙන්න මේ ඉලක්කගත අරමුණුත් එක්ක කොහොමද තමන්ගේ ප්‍රජාව පංචකාම ගුණයෙන් සන්තර්පණය කරන්නේ මෙන්න මේ ඉලක්කගත ලෞකික අරමුණුත් එක්ක තමයි ඔය ඇත්තෝ එක්කාස් වෙලා ඉන්නේ. ඒ ලෞකික අරමුණුත් එක්ක යන ගමනේ ආධ්‍යාත්මික දේහයට සාසනික දේහයට සමහර වෙලාවට පහර වදින්න පුළුවන්. ඒ පහර වදින ඒ ක්‍රමයයි මහා සංඝරත්නය විවේචනය කරන්නේ. එතකොට ඔයත්තෝ ඒ මහා සංඝරත්නය හතර විදිහට දකිනවා. ඒ භික්ෂුන් වහන්සේලා එපාම කරපු පිරිසක් විදිහට දකිනවා. ඒ භික්ෂුන් වහන්සේලා රස්ත්‍යාදුකාර පිරිසක් විදිහට දකිනවා. හැබැයි ඒ දැක්ම නිවැරදි කරගන්න වෙනවනේ. මහා ගම් වතුරක් එද්දී ඒ පන්සල ඒ ගිහි පිරිසට ඔයත්ෝ ඒ රට පාලනය කරන ඒ රාජ්‍ය නිලධාරීන් කරන්න තියෙන හැමදේම ඒ ස්වාමීන් වහන්සේලා ඒ පුණ්‍ය භූමියේ තේ ගිහි පිරිස් එක්ක ආසු කරගෙන ධර්මශාලාවේ නවත්තගෙන ඒ පන්සලේ තියෙන ගස් වලින් ගෙඩි කඩලා සම්බෝලා හරි හදලා ඒ පිරිස ජීවත් කරවනවානේ. ඒ වගේම ඒ වේශණයටපත් වෙච්ච හැම තැනකදීම මහා හඬින් සින්දු දාගෙන ගමේ පන්සල අපේ දානේදී අපේ මරණේදී අපේ ළඟ හිටියා කියලා පැත්ත ගුණ කියනවා. එතකොට ඒ කරදර විපත්ති ව්‍යසන ආපු හැම තැනකදීම ඔය කියන ස්වාමීන් වහන්සේලා ඔයත් හොඳ නෑ කියන ඔය ස්වාමීන් වහන්සේලාමයි මුල් වෙලා ඒ මිනිස්සුන්ට මැරෙන්න නොදී රැකගත්තේ. ඒ මිනිස්සුන්ට ගෙවල් දොරවල් හදලා දෙන්න උත්සාහවන්ත වුණේ. ඉතින් ඒ ගිහි පිරිස ගොනු කරගෙන එක්කාසු කරගෙන ඒ සංවිධාන කරගෙන නායකත්වය දෙමින් ඒ කටයුතු සම්පාදනය කරන්න දුනේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා හොඳයි. තමන්ගේ ලෞකික අරමුණු වලට පහර පිට පහර වදිද්දී ඒ ලෞකික අරමුණු වැරදි නෑ. නමුත් සාසනික ව්‍යසනයක් නම් විපත්‍යක් නම් කරදරයක් නම් මෙන්න මේවට පහර වදිද්දී එදාට ඔයත්ොන්ට ඒ ස්වාමීන් වහන්සේලා හොඳ නෑ. කවන්නේ. ඒ අසුභවාදී හෝ තමන්ගේ පෞද්ගලික චින්තන ඔයත් සන්තකේ තියාගන්න හැබැයි ඒවා ගරිහාවකට බැනුමකට එක්කාසු කරන්න එපා එමුණාම ඒවා ග්‍රහණය කරගන්න ඒ පිරිස පවපුරව ගන්නවා. Taman අපායට ගියාට කමන්නේ නමුත් විශාල පිරිසක් එක්කහසු කරගෙන යන්න ගියොත් එහෙම ඒක හොඳ නැහැ. ඒක සාසනික වශයෙන් මහා අවඩක් ජාතියට කරන මහා අවඩක් වෙනවා. ඉතින් පිංගුතුනේ විශේෂයෙන් මෙනෙහි කරලා බලන්න මේ දියුණුව හොඳයි. හැබැයි දියුණුව තුළ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ආධ්‍යාත්මික දියුණුවක් නෙවෙයි. එතකොට ඒ ධර්මකාමී රජයක ලකුණු අපට දැක ගන්න බෑ. එහෙම දැක ගන්න බැරි නම් ඇයි අපි දෙතිස් කතාවට එක්කාස වෙන්නේ? එතකොට මෙතනදී මේ ධර්ම ශ්‍රවණය කරන්න ගිහියත්තු පමණක් නෙවෙයි පින්වත් ස්වාමීන් වහන්සේලා පවා ධර්ම ශ්‍රවණයේ යෙදෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාටත් අපි ආරාධනා කරනවා බොහොම සීලවන්තව ගම්වල පිරිසුදු දෑතින් යුක්තව බුද්ධ පූජාව පවත්වාගෙන ඇත්තෝ ඒ මහා ස්වාමීන් වහන්සේලාට කරන්න පුළුවන් උපරමයෙන් වැඩකටු සම්පාධනය කරගෙන ඉන්නවා. එරේ ස්වාමීන් වහන්සේලා තේරුම් ගන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දිච්ච මේ සතර මහා ආපදේශ. නැත්තම් මේ පිරිස අතරමං වෙච්ච ගතියක් තියෙන අර ස්වාමීන් වහන්සේ කියන්නේ ඇත්ත. නැත්තම් අර ස්වාමීන් වහන්සේ කියන්නේ ඇත්ත. කාලාම වැසියන්ට වෙච්ච දෙයමයි බොහෝ දුරට දැන් අපට වෙලා තියෙන්නේ. කවුරු ඇත්ත කියනවද කවුරු නිවැරදි දේ කියනවාද කවුරු වැරදි දේ කියනවාද කියලා අපට තේරුම් බේරුම් කරගන්න බෑ අපට විශ්වාස කරගන්න බෑ අර පැත්තෙත් ඇදහියුතු මහා දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඒ දේශපාලන මතය හරි කියලා මේ පැත්තෙත් දක්ෂ ව්‍යක්ත ප්‍රතිබල මහා ස්වාමීන් වහන්සේලා කියනවා නෑ ඒක නෙවෙයි මේක හරි කියලා අනිත් පක්ෂයටත් එක්ක ආස වෙච්ච භික්ෂුන් වහන්සේලා දැනුවත් කරනවා නෑ නෑ ඒ ක්‍රම දෙකම වැරදි මේ ක්‍රමේ හරි කියලා. තවත් ස්වාමීන් වහන්සේලා කියන ওই ක්‍රම තුනම වැරදි. ඕක නෙවෙයි ක්‍රමේ මේක හරි කියලා. ඒ වගේම තවත් ස්වාමීන් වහන්සේලා කොටසක් කියනවා නෑ නෑ ඔක්කොම වැරදි. ඔහොම නෙවෙයි යන්න ඕනේ. මේ විදිහට යන්න ඕනේ කියලා. එතකොට බණ කියන මමත් වෙනස් ක්‍රමයක්ද මේ කියන්න එන්නේ? ඒ ඔක්කොම වැරදි මේ ක්‍රමයට යන්න කියලාද මං කියන්නේ නෑ. එහෙම නෙවෙයි. අපි ක්‍රමයක් කියන්නේ නෑ. එහෙම කිව්වොත් එහෙම ඔයත්තු තවත් අසරණ වේවි. ස්වාක්කාතෝ භගවතා ධම්මා. ඒ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ස්වාක්කාත මම මුලින් මේ දේශනාව ආරම්භයේ ඔයත්තුන්ට හෙලිපෙහෙලි කරා බුදුරජාණන් වහන්සේගේ හැම වචනයක්ම බරසාරයි හැම වචනයක්ම නොසිස්මයි හැම වචනයක්ම නුවණින් ස්පර්ශ වෙලාමයි මේ විශ්වයට එක්කාස් වෙලා තියෙන්නේ. එතකොට පිංගුතුනි ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචන කෙරෙහි පමණක් අප විශ්වාසය තියමු. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ පමණක් අපේ විශ්වාසය තියමු. අපි ඒ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ විශ්වාසය තබාගෙන මේ දීඝනිකායේ එන මේ සූත්‍ර පාඨය විමර්ශනය කරමු. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තථාගතයන්න් වහන්සේ නැති කාලයකදී මේ වගේ ගැටලු විසඳ ගන්න යම් අවාදයක් දුන්නා. ප්‍රදේශ තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රදේශයක් ගැන නෙවෙයි මහා අපදේශයක්. මහා ප්‍රදේශයක් ගැනයි තුලෝකාග්‍ර වූ භාගතුන් වහන්සේ මෙතන දේශනා කරන්න දුනේ. මහණෙනි යම්කිසි භික්‍ෂූන් වහන්සේ නම දැනුම් දෙනවා නං බුදුරජාණන් වහන්සේ පිරුණාම් පෑවාට පසුව. මම තුළෝකාග්‍රූ භාගතුන් වහන්සේ ජීවමාන කාලේ තතාගතයණන් වහන්සේ හමුවේ මේක අහගත්තා ඉගෙනගත්තා දැනගත්තා මේක මෙහෙමයි කියලා යම් ධර්මකාරණාවක් ප්‍රකාශනය කරනවා. යම් ධර්මකාරණාවක් හෙළිපෙහෙළි කරනවා. ඒක පිළිගන්නත් එපා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේ දෙකම සිදු කරන්න එපා කියලා තලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුනා. ඇයි පිංගුතුනි භාග්‍යතුන් වහන්සේ ඒක පිළිගන්න එපා කියලා කිව්වේ? ඒක කිව්ව ගමන්ම ඔයත්ෝ පිළිගත්තොත් එහෙම විමර්ශනය කරද්දී ගවේෂණය කරද්දී පරිවිමර්ශනය කරද්දී පරීක්ෂණ කරද්දී ඔයත්ොන්ට වැටුණොතින් මේක වැරදි දෝ කියලා. විවෘත මනසකින් ඒක බලන්න සූදානම් වෙන්නේ. මේක මම මෙච්චර කාලයක් විශ්වාස කරානේ. මෙච්චර කාලයක් මං ඇදහැව්වනේ. මෙච්චර කාලයක් මම මේක මුළු මුනින්ම ග්‍රහණය කරගෙන හිටියේ. ඉතින් දැන් මම මේක අත්තරින්නේ කියලා දැඩි ග්‍රහණයකට එක්කාසු වෙන්න පුළුවන්. දැඩි විශ්වාසයකින් ඒක නැවත අත්තරින්න යද්දී යම්කිසි අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන් කලකිරීමක් ඇති වෙන්න පුළුවන් ඒක විශේෂයෙන්ම දැනුවත් කරනවා මේ ප්‍රසාදයටපත් වෙනවා නම් පුජ්‍යල ප්‍රසාදයේ අන්තරායකයි පුජ්‍යලයන් වහන්සේලා කෙරෙහි පැහැදෙන්න එපා කිව්වා ධර්මයටම පැහැදෙන්න කිව්වා ඒකට හේතුව ඒ පුජ්‍යලයන්න් වහන්සේ අතින් යම් වැරද්දක් සිද්ධ වුණොත් පැත්තෝ කලකිරෙනවා ඒ වගේම ඒ භික්ෂුන් වහන්සේගේ නොමනා ක්‍රියාපටිපාටියක් දැක්කොත් එහෙම ඔයත් අසරණ වෙනවා. මොකද අපි සහතික දුන්නාට ඒ දුන්න සහතිකේ වෙන කෙනෙක් ඒ චෝදනාව නගද්දී ඔයා අරහාම්දුර ආරෙහෙමයි කියලා කිව්වට දැන් බලන්නකෝ කියලා තමන්ව අසරණ කරනවා. ඒ නිසා මේ පුජ්‍යල ප්‍රතිපද පැහැදීම හැම පැත්තකින්ම අනතුරක් තියෙනවා කියලා තලෝකාග්‍රු භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුනා. ඒ තැනැත්තා ගිහිභාවයට පත් වුණොතින් එතකින් ඉවරයි. අපි විශ්වාස කරන්නේ අපි හිතුවේ නෑ ඒ හාමුදුරුව සිවුරුවරිය කියලා. අපි මෙහෙමත් මෙහෙමත් ජාති කරා. ඉතින් ආයෙනම් කිසිදු හාමුදුරු නමක් විශ්වාස කරන්නේ නෑ. ආයෙනම් කිසිම විදියකින් අපි ඔවට අහු වෙන්නේ නෑ. අර හාමුදුරුවොත් ඔහොම තමයි කී කී හිටියේ. හැබැයි දන්නේම නෑ මේ වගේ අනතුරුදායක තත්ත්ව වැඩ සිද්ධ කරා කියලා මුළු ශාසනය කෙරෙහිම යම්කිසි කලකිරීමක් ඇති කරගන්නවා අප්‍රසාදයක් ඇති කරගන්නවා ඒක තමන්ගේ ආධ්‍යාත්මය ගමනට මහා හානියක් අනේක නිසායි බුදුරජාණන් වහන්සේ ප්‍රසාදය ඇති කරගන්න එපා කිව්වේ විමර්ශනයකින් තොරව එතකොට බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ ඉඳපු වැඩහිටපු ස්වාමීන් වහන්සේ නමක් තුළෝකාග්‍රූ භාගතුන් වහන්සේ පිරුණුවම් පෑවාට පසුව මම ලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ හමුවේ මේක අහගත්තා මේක දැනකයාගත්තා මේක පිළිගත්තා කියලා යමක් දේශනා කරනවා. ඒ දේශනා කරන එක සොඳුරුව අතිශයින්ම දැඩිව ග්‍රහණය කරගෙන අනුමෝදනාවට පත් වෙන්න එපා. ඒක අහන්න කිව්වා. ඒ අනුමෝදනාවට පත් වීම Tamanට හානියක් වේවි. පස්සේ ඒක අත්හරින්න වුණොත් එහෙම අත්හරින්න බැරි වේවි. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා කිව්වා. ඒක ප්‍රතික්ෂේප කරොත් එහෙම නෑනේ අපි වහන්නේ කියලා හිතන්න විශේෂයෙන් ස්වාමීන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන විශේෂ දේශනා පවත්වනවා. ඒක මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා පස්සේ තේරෙනවා ඒ කියන්නේ ඇත්තක් කියලා. හරියටම හරි දෙයක් කියන්නේ කියලා පස්සේ තේරෙනවා. ඒ පස්සේ තේරීමත් සමග තමන් ටිකක් මැලි වෙනවා මේ මම්ම බැනපු එකක්නේ. මම්ම විවේචනය කරපු එකක් නැවත මං කොහොමද පිළිගන්න ඇත්ත වුණාට. එනිසා ස්ථාවරයේ වෙනස් කරන්න අකමැතිවීම නිසා ඒක හානියක් වෙන නිසා නැත්තැ පිරිස විහිළු කරන්න පුළුවන් නිසා තමන් දැඩි අපහසුතාවයට පත්වෙන්න පුළුවන් නිසා ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා කිව්වා. එතකොට යමක් කිව්වහම ඒ කිව්ව පමණින් ඒක පිළිගන්නත් එපා කිව්වා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක සූත්‍රයට ගැලපෙනවාද කියලා බලන්න. ඒක විනියට ගැලපෙනවාද කියලා බලන්න. ඒක ධර්මයට එක්කාස වෙනවාද කියලා බලන්න කියලා. එතකොට පැත්තද වර්ෂ අවුරුදු ගණනාවක් තිස්සේ net fm ගුවන් විදුලිය පිහිට කරගෙන ධර්ම ශ්‍රවණය යෙදෙනවා. තැවැත්තුන්ට යම් සටහනක් ඇති. සතර සතිපට්ඨාන කියන්නේ මේ වටනේ. සතර ඉරිදපාද කියන්නේ මේ වටනේ. සතර සම්‍යප්පදානය කියන්නේ මේ කරන්නේ. පංචේන්ද්‍ර කියන්නේ මේ වටනේ. පංච බල කියන්නේ මේ වටනේ. සත්ත බොජ්ජංග කියන්නේ මේ වටනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මේ වට කියලා. පැතුන දැන් සටහනක් තියෙනවා. එතකොට මෙන්න මේ සතර සතිපට්ඨානයන්ට කියන කාරණාව ගැලපෙනවද? සතර 이르දිපාදයන්ට ඒ කියන කාරණාව විරුද්ධව යන්නේ නැද්ද? සතර සම්‍යක් ප්‍රධාන පංචේන්ද්‍ර පංච බල සත්ත බොජ්ජංග කියන මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම නිර්වාණය මතු කරවන නිර්වාණය එක්කාසු කරවන මේ ධර්මතාවලට ඒ කියන කරුණෝ ගැළපෙනවාද කියලා බලන්න කිව්වා. දැන් ඒක අපිට කරන්න පුළුවන් නේද? විශේෂයෙන් සාන්තනායක බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේට දේශනා කරන්න දුනා යම් කාරණාවක් යම් කිසි කෙනෙක් හෙළිපෙහෙළි කරනවා නම් ත්‍රිපිටකයයි දේශනා කරනවා නම් විනයය දක්වනවා නම් ඒ කාරණාව ඒ ධර්මයන් සරාගී භව පිණිස හේතු වෙනවා නම් විරාගී වහන්සේට දේශනා කරන්න දුනා යම් කාරණාවක් යම් කිසි කෙනෙක් හෙළිපෙහෙළි කරනවා නම් ත්‍රිපිටකයයි දේශනා කරනවා නම් විනයය දක්වනවා නම් ඒ කාරණාව ඒ ධර්මයන් සරාගී භව පිණිස හේතු වෙනවා නම් විරාගය පිණිස හේතු වෙනවා නම් විසුරුවා හැරීම පිණිස හේතු වෙන්නේ නැත්නම් ගෞතමෙනි ස්ථිර වශයෙන්ම දැනගන්න ඒ තුලෝකාග්‍රහ භාග්‍යතුන් වහන්සේ ධර්මයෙන් නෙවෙයි ඒ තුලෝකාග්‍රහ භාග්‍යතුන් වහන්සේගේ විනය නෙවෙයි. පින්වත් ගෞතමයනි යම් මේ ධර්මයක් යම් කිසි කෙනෙක් දන්නේද යම් කිසි කෙනෙක් දේශනා කරන්නේද ඒ ධර්මය විරාගයේ පිණිස හේතු වේද රාගයේ පිණිස හේතු වෙන්නේ නැද්ද වෙන්වීම පිණිස හේතු වෙනවාද එක්වීම පිණිස හේතු වෙන්නේ නැද්ද දැඩිව නොගැනීම පිණිස හේතු වෙනවාද මෙන්න මෙය අල්පේච්ඡතාවය පිණිසද වෙන්නේ බොහෝ දේ පැතීම බොහෝ දේ ප්‍රාර්ථනා කිරීම පිණිස නෙවෙයි සත්තුට පිණිසද හේතු වෙන්නේ අසතුට පිණිස නෙවෙයිද වීර්යාරම්භයේ පිණිසද හේතු වෙන්නේ කුසීත භාවයේ පිණිස නෙවෙයිද උතුම් විවේකයේ පිණිස පමණද හේතු වෙන්නේ එක්රැස් කිරීම පිණිස නොවේ අත්හැරීම පිණිසද හේතු වෙන්නේ මෙන්න මේ කාරණාවෙන් ගෞතමෙනි දැනගන්න ඒ කාන්තයෙන් ඒ තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ ධර්මයේමයි ඒ ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ විනයමයි කියලා දැනගන්න කිව්වා. ඉතින් බලන්න මොනතරම් දක්ෂ විදිහට තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණා දේශනා කරලා තියෙනවද? නැත්තම් විනයට අනුව කප්පේ විවහාරයට එක්හස් වෙනවද? මේ ආචාර්ය වාද තියෙන්න පුළුවන් ඒවා තමයි අටුවා මත. ඒ වගේම අත්නෝ මත නැත්තම් තමාගේ අවබෝධ කරගත්ත න්‍යායක් තියෙන්න පුළුවන්. ඒක ප්‍රතිභානේ නැත්තම් ප්‍රතිසම්බිධාව තමාගේ මේ ධර්මඥානය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේවා එහෙම නැත්තම් මේ සූත්‍ර පිටක විනය පිටකය අභිධර්ම පිටකය කියන මේ ත්‍රිපිටකයට ගැලපෙන්නත් පුළුවන්. ඒකට කැප වෙන්නත් පුළුවන්. ආරින් වහන්සේලාගේ දේශනාවට එක්කාසු වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාවත් එක්ක ගැලපෙනවද කියලා බලන්න. මේක ඔයත් උන කරන්න පුළුවන්නේ. යම් කිසි කාරණාවක් ගෙනහැර දක්වනවා නම් යම් කිසි කාරණාවක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන කාරණාව මෙන්න මේ විදිහේ විශ්ලේෂණයකට භාජනය කරන්න කිව්වා. ඇයි ඒ සැක නැතුව ඒක පිළිගන්න එක හොඳයි. මොකද මේ ධර්මය අහන්නේ අපි මේ භවයට විතරක් නෙවෙයි. නිවන් දකිනකන් අපේ හදවතේ මේ කරුණු ග්‍රහණය වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිවනට උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ භව ගමන පුරාවට ආත්මය සුවපත් කරගන්න හේතු වේවා කියන අදහසින් තමයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඔයත් වාහනයක් ගන්නෙ වර්ෂ අවුරුදු 5කට 10කට වෙන්න පුළුවන්. ඔයත් නිවාසයක් හදන්නේ ජීවිත කාලයට වෙන්න පුළුවන්. දරුවෝ හදන්නේ Tamange පණ තියෙනකන් පමණයි. මේ හැමදේම යම් කීර්තනයකට යම් සංඛ්‍යාතයකට යම් සීමාවකට යටත් කරලා තමයි පැත්ත පවත්වන්නේ. අධ්‍යාපනය වේවා බිරිඳක් විවාහ කර ගැනීම වේවා ස්වාමිපුත්‍රයෙක් විවාහ කර ගැනීම වේවා රස්සාවකට යාමක් වේවා ඒ විස්රාම යනකම් අවුරුදු 50ක් 60ක් වෙනකම් පමණයි රස්සාවට යන්නේ. නැත්තම් ඒ පිළිවෙතේ ඉන්නේ ආයතනයේ ඉන්නේ මං අනිත් ආයතනයට මාරු වෙනකම් පමණයි. මෙන්න මේ විදිහට කන්තෝරෙන් කන්තෝරෝට යන ගමන ප්‍රදේශයෙන් ප්‍රදේශයට යන ගමන විවිධ විවිධ දේවල් වල මාරු වෙවි යන ගමනේ පවතන ජීවිතයක් වැත්ත සන්තකේ තියෙන්නේ. ඒ ජීවිතයේ කාලය නිර්ණය කරන්න පුළුවන් කාලය කීර්තනය කරන්න පුළුවන් කාලය සීමාගත කරන්න පුළුවන්. එතකොට පැතුම් ජීවිතය හැම දෙයක්ම නිශ්චිතයක් තියෙනවා. නිශ්චිත කාලය වෙනකං විතරයි ඒ ධෛරය ඒ උත්සාහය ඒ උනන්දුව, ඒ මතක තබා ගැනීම, ඒ ග්‍රහණය, ඒව රැකීම. හැබැයි මේ ධර්මයේ ඇසීම, මේ ධර්මයේ ප්‍රගුණ කිරීම, මේ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම නිශ්චිත කාලයක් නැහැ. හැබැයි නිශ්චිත ඉලක්කයක් තියෙනවා. ඒක මේ භවයේ නිවන් දකින්න වේවා. ඒක ලබන ආත්ම භාවයකදී නිවන් දකින්න වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් සංසාරික ජීවිතයේ කල්ප ලක්ෂයකින් වේවි. ධ්‍යාසංකේය කල්පලක්ෂයකින් වේවි. යම් ආත්ම භාවයක නිවන් දකිනවාද ඒ ආත්ම භාවය වෙනකම්ම ඉලක්කගතවයි පැත්තෝ ධර්මයේ තමාගේ ආත්මයට එක්කාසු කරගන්නේ. ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒකනම් ඒ සම්බන්ධයෙන් විශේෂයක් අවශ්‍ය නැද්ද? ඒ සම්බන්ධයෙන් පුහුණු වීමක් අවශ්‍ය නැද්ද? ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අවශ්‍ය නැද්ද? මෙන්න මේ විමර්ශනය තමයි බුදුරජාණන් වහන්සේ අනිත් කිසි දෙයකට මේ කුඹුරක් කොටද්දී ගෙයක් හදද්දී කසාදයක් බඳිද්දී දරුවෙකු බිහි කරද්දී එව නැත්තම් දරුවෙකුට උපැන්නයක් දෙද්දී මේ සමාජගත රටක් පාලනය කරද්දී මේ ආදී එකදු ක්‍රියාවකදීවත් මේ විදිහට පරිස්සම් වෙන්න කියලා මේ විදිහේ විමර්ශනයක් ගැන දේශනා කරලා නැහැ. ඒවා මේ ආත්මයෙන් ඉවරයි. ඒවා මේ භවයෙන් දාලා යන්න ඕන. ඒ ගෙවල් දොරවල් කොච්චර මහන්සියලා කොයි විදිහට හැදුවත් දරුව කොයි විදිහට නිර්මාණය කරත් මොන අධ්‍යාපනය ලබා ගත්තත් මොන රස්සාවක මොන මොන තානාන්තර ලබාගෙන හිටියත් මොන දේශපාලනඥයෙක් වුණත් ඒ හැම කෙනාම දවසක ඒව අත්තරින්න ඕන ඒ වගේ විශ්‍රාම යන්න ඕන. එතකොට ස්වභාවය ඒකනම් මේ ධර්මයේ කියන එක එහෙම අත්තරණ දෙයක් නෙවෙයි. ඒක ජීවිතයට එක්හසු කරගනිද්දී ඊට වැඩිය සැලකිල්ලක් අවශ්‍යයි කියන එකයි මෙතන දේශනා කරන්න එදෙන බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයේ බණහපු කෙනෙක් කිව්වත් පිළිගන්න එපා ප්‍රතික්ෂේප කරන්න එපා. එව නැත්තම් අහවල් ප්‍රදේශයේ මේ මහා පදේශ හතරක් දේශනා කරන්න දුනා. අහවල් ප්‍රදේශයේ බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ භික්ෂූන් වහන්සේලා මතයත් මේකමයි. ඒ භික්ෂූන් වහන්සේලාගේ ක්‍රමයත් මේකමයි. සුතධාරී බොහෝ ඇදහිවුතු වචන ඇති කල්යාණ කීර්ති පැතරගිය භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා ඒ භික්‍ෂූන් වහන්සේලත් මෙහෙම කියනවා කියලා යම් සූත්‍ර දේශනා පිළිබඳ විශ්ලේෂණ පවත්වනවා යම් දේශනා පවත්වනවා ඒ දේශනාවත් පිළිගන්න එපා කිව්වා. ප්‍රතික්ෂේප කරන්නත් එපා කිව්වා. ඒ දේශනා හොඳට ශ්‍රවණය කරගෙන හොඳට ග්‍රහණය කරගෙන ඒක විමර්ශනය කරන්න කිව්වා. ලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ සතර සතිපට්ඨානයන්ට විරුද්ධ නැද්ද? සතර ඍද්ධපාද ධර්ම වලට විරුද්ධ නැද්ද? සතර සම්‍යක් ප්‍රධාන වලට විරුද්ධ නැද්ද? පංචේන්ද්‍ර පංච බල සත් බොජ්ජංග ආර්යෂ්ටාංග මාර්ගයට විරුද්ධ නැද්ද කියලා. ඉතින් මේක ඔයත් උන කරන්න පුළුවන්. මේක කරගන්නම වෙනවා. එහෙම නැත්තම් අපට පැවැත්මක් නැහැ. මේක මේ භවයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. මේක මේ තමාගේ නිර්වාණය සම්බන්ධයෙන් නිර්මාණය වන ප්‍රශ්නයක්. එක පුජ්‍යලයන් වහන්සේ නමක් නැත්තම් මේ භික්ෂූන් වහන්සේලා කොටස් හතරකට බෙදලා තියෙනවා. ඒකයි සතර මහා අපදේශ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ පිළිගත් භික්ෂුවක් ඇවිල්ලා ප්‍රකාශනයට පත් කිරීම. ඒ වගේම ආචාර ප්‍රාචාර මත සහිතව තනි භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශයට පත් කිරීම. මහා සංඝ රත්නයේ ප්‍රකාශනයට පත් කිරීම. ඒ ප්‍රසිද්ධ සම්මත කල්යාණ ගුණ කීර්ති පැතර ගිය ගණාචාර්යන් වහන්සේ සහිත මහා සංඝ රත්නයේ එහෙම නිශ්චිතව ප්‍රකාශනයට පත් කිරීම කියන මෙන්න මේ හතර කොටාසයට අයිති වර්ගීකරණය වෙච්ච මහා සංඝ සමාජයේම නියෝජනය කරමින් බුදුරජාණන් වහන්සේ දනුන් දෙනා මහණෙනි ඒ කොටස් වලට අන්තර්ගත භික්ෂූන් වහන්සේලා යම්ම කාරණාවක් දේශනා කරනවා නම් ඒ කාරණා ඒකාන්තයෙන්ම මේ ධර්ම න්‍යායට එක්කාසු කරගන්න මේ ධර්ම ක්‍රමයට එක්කාසු කරගන්න මොකද ඒකට හේතුව යම් කෙනෙක්ට බැලූ බැල්මට මතය හරි කියලා හිතෙන්න පුළුවන්. දේවදත්ත ස්වාමින් වහන්සේ පුරපසළොස්වක පොයේ දවසකදී ආනන්ද ස්වාමින් වහන්සේට මගදී හම්බ වෙලා දැනුම් දෙනවා. තෙන්වත් ආනන්ද භික්ෂුව ඔබ බුදුරජාණන් වහන්සේට ගිහිලා දැනුම් දෙන්න මම මහා සංඝරත්නයේ සමග වෙනම ප්‍රාත්මෝක්ෂ උදෙසනවා වෙනම පොහොය විනය කර්මය සිද්ධ කරනවා. අපි වෙනම කොටසක් වශයෙන් ගමන් කරනවා. ඔගොල්ලොත් එක්ක අපි පෑහෙන්නේ නැහැ කියලා දැනුම් දෙන්න කිව්වා. ඉතින් මේ දැනුම් දීම දාණයෙන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සාන්තනායක බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා. ස්වාමිනී භාග්‍යම් බුදුරජාණන් වහන්සේ දේවදත්ත ස්වාමින් වහන්සේ අපට පින්නපාත වාරයේදී සම්මුඛ වෙනවා. ඒ දේවදත්ත ස්වාමීන් වහන්සේ මෙහෙම ප්‍රකාශනයක් සිදු කරන්න දුනා. අපි ඔබලා සමග සම්භෝගී වෙන්නේ නැහැ. එක්කාස වෙන්නේ නැහැ. මින් ඉදිරියට අපි වෙනම කොටසක් වශයෙන් වෙනම පෝය කරනවා. වෙනම ප්‍රාතිමෝක්ෂය උදෙසනවා. ඕගොල්ලෝ වෙනයි අපි වෙනයි. අපේ පැවිදිකම් අපි කරගන්නම්. අපේ උපෝසත කර්ම අපි කරගන්නම්. අපේ කර්ණ පින්කම් අපි කරගන්නම්. ඔගොල්ලෝ එක්හස් වෙන්න එපා කියන මෙන්න මේ අර්ථය හෙලිපෙහෙලි කරන්න දුනා. ඉතින් ඒ වෙලාවේ ශාන්ත නායක බුදුරජාණන් වහන්සේ විශේෂ උදානයකුත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට දැනුම් දෙන ආනන්දය මේ දේවදත්ත භික්ෂුව ඒ අවැඩ ඒ පාපේ ඒ යකටයුත්ත ඒ අසත් ධර්මයේ පළමුව මේ ගෞතම බුද්ධ ශාසනය පහළ කරනවාමයි. ඒ දේවදත්ත ස්වාමින් වහන්සේ සංඝ භේදනය කරන්නයි ඔය පාර හදන්නේ සංඝ භේදය කරනවාමයි එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ කාරණාව දැකලා උදාහනයක් පහල කරන්න යදනවා යොදානේ තමයි සත්පුරුෂයාට සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න හොඳ හිතක් තියෙන කෙනාට හොඳ ධර්මයක හැසිරෙන්න ලේසි. දාන අධ්‍යාසයක් තියෙන කෙනාට ඒ දාන අධ්‍යාසයේ යෙදෙන්න හරි ලේසි. ප්‍රകൃතියෙම සීලයට කැමති කෙනා සිල් ගුණදහම් පුරාගෙන ඉන්න හරි කැමති ලේසි. ඒව අමාරු නේ. රහතන් වහන්සේලාට කල්යාණ ධර්මතාවල නෙලෙන්න හරි ලේසි. හිත හොඳ කෙනෙක්ට හොඳ ධර්මතාවයේ එක්කාස් වෙලා ඉන්න හරි ලේසි. හැබැයි අධර්මවාදී කෙනාට අසත්පුරුෂයාට මේ ධර්මයේ හැසිරෙන්න අමාරුයි. ධර්මවාදීව කාලය ගෙවන්න අමාරුයි. මෙන්න මේක අපි හැමදෙනාම තේරුම් ගන්න ඕන. සත්පුරුෂ ධර්මයන් හදවතේ එක්කාසු වෙච්ච කෙනාට කලන ගුණධම් හදවතේ තියෙන කෙනාට හරි ලේසි ඒ ධර්මයන් එක්ක එක්කාසු වෙන හැබැයි අධර්මවාදී කෙනාට ධර්මයන් මතු කරගන්න එක හරි අමාරු වැඩක්. එතකොට ඒ අමාරු වැඩේ අපි වීරියෙන් කරන්න ඕනේ. උත්සාහයෙන් කරන්න ඕනේ. පැත්තොන්ට අපි ආරාධනා කරනවා මේ සතර මහා අපදේශ මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ අත් නොහැර ඔයත්ෝ ගවේෂණය කරන්න කියවන්න තමන්ට යම් ගැටලුවක් එනවා නම් තමන්ගේ ආත්මයට තමා වග කියන්න ඕනේ එනිසා මේ කාරණා ගලපලා බලන්න මේක බුද්ධ වචනයට ගැලපෙනවාද මේක ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයට ගැලපෙනවාද මොකද මේ ලෝකයේ අසංවර වෙච්ච ක්‍රමය අනුව මේ ලෝකේ සංකර වෙච්ච ක්‍රමය අනුව අපේ ගමන අපිම යන්න ඕනේ. කවුරුත් අපට මාර්ගය පෙන්වන ලකුණු නැහැ. අපි අමාරුවෙන් අපේ පාර හොයා ගන්න ඕනේ. ඒ පාර හොයා ගැනීම සඳහා මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක්ම වේවා කියන ප්‍රාර්ථනා පිටවා ගනිමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරං රක්칸තු සාසනං චරං රක්කන්තු දේශනං චරං රක්කන්තු ත්වං සදාති ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේ හැම ධර්මදේශනාව පැවැතු දේශකයාණන් වහන්සේ රදාවඩුන්න ඉඟුල්ගස් ඕවිත චිත්ත විවේකාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය කියලා ජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපි ආශිර්වාද කරන සාදුකාරය පවත්වලා දේශකයන් වහන්සේටත් අපි ආශිර්වාද කරමු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි